ඊළඟට යූඑස් කරුණාරත්න මහත්මයා කවිදාස මේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් අර වාසේ දේශනා කරා ක්ලේශ සහ කර්ම දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඔව්. එතකොට ඒකලම ඔබ වහන්සේ කියවනේ මේ අරිහත්ත්වය කියන්නේ කර්මක්ෂය ඥානය කියලා. ඔව්. එතකොට මේ ඒ කියන්නේ එතනදී මේ ඒකයි කර්මක්ෂය ඥානය විතරක් වෙන්නේ ඇවිල්ලා ඒක එතෙන්ට එතෙන්ට ඇයි ඇයි අර ක්ලිස් කෙලස් කොටසයි නැත්තේ එතන ඒ නිසානේ ඒ කර්මක්ෂය කර ඥානය කියන අරහත් මාර්ග ඥානය මේ ක්ලේශ පරිණිරවාණය කියලා සඳහන් කළේ ඒ නිසානේ ඒක අරහත් මාර්ග ඥානය හඳුන්වන්නේ ක්ලේශ පරිණිරවාණය කියලා ක්ලේශ පරිණිරවාණය වෙන නිසාම තමයි ඒක කර්මක්ෂය කර ඥානයක් වෙන්නේ ආ ඒක තමයි අර එකිනෙකට ප්‍රත්‍යය කියලා කියන්නේ